අපි මේ 214 වන භාවනා වැඩසටහනට මාතෘකා වශයෙන් තබා ගත්තේ කාලකාරාම සූත්‍රය. කාලකාරාම සූත්‍රය අපිට හම්බ වෙනවා අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ. එතකොට මේ කාලකාරාම සූත්‍රය ඔස්සේ අපි දැන් සෑහෙන දිගට සාකච්ඡා කළා. ඇත්තටම ඒ සූත්‍රය ඊටාම සංක්ෂිප්තවයි බුදු ගුණයන් සඳහන් වෙන්නේ. ඉතින් ඒ ගුණයන් ගැන අපිට තේරුම් ගන්න අපිට සෑහෙන සාධක සූත්‍ර ඇසුරු කරන්න සිද්ධ වුණා. ඒතර භාවනාවටත් සමීප කරගෙන අපි මේ සූත්‍රයේ යම් යම් කරුණු විග්‍රහ කරගෙන යන්නේ. ඉතින් අපි ඊයේ ටිකක් සාකච්ඡා කළා රහතන් වහන්සේ කෙනෙක් සම්බන්ධයෙන්. කොහොමද මේ රහත් পদවිය නැත්නම් මේ රහත් වීම ඒහා සම්බන්ධයෙන් අපි ඔය ප්‍රපංච කිරීම, මඤ්ඤණා කිරීම හා සම්බන්ධයෙන් මේ රහතන් වහන්සේ ඒ බඳු ප්‍රපංච වලින් මඤ්ඤණාවන්ගෙන් මිදීම සම්බන්ධයෙන් අපි ටිකක් සාකච්ඡා කළා. ඊළඟට බුදුරජාන් වහන්සේත් මේ මහරතන් වහන්සේලාත් අපි හිතන්න පුළුවන් සමහරලාවට මේ අමුතුම ජාතියේ කට්ටියක්ය. මේ මිනිස්සෙයින්ට වගේ නෙමෙයි. ඒගොල්ලෝ වෙනමම ලෝකෙන් ආපු කට්ටියක් වගේ ඉන්නවා අය කියලා අපිට නිකන් සමහරලාවට මේ විදිහට මේ රහතන් වහන්සේලා ගැන බුදුරජාන් වහන්සේ ගැන විස්තර කරනකොට සමහරලාට කෙනෙකුට හැඟීමක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේ නිවන සම්බන්ධයෙන් බුදුරජාන් වහන්සේ කරපු ප්‍රකාශයක් මට හිතුණා ටිකක් ඉදිරියට ගත්තොත් හොඳයි කියලා. බුදුරජාන් වහන්සේ නිවන කොටස් දෙකකින් පෙන්නනවා. සෞපාදිශේෂ නිබ්බාන ධාතු, අනුපාදිශේෂ නිබ්බාන ධාතු කියලා. දැන් මේ සෞපාදිශේෂ නිබ්බාන ධාතුව සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ කරන බොහොම පැහැදිලි ප්‍රකාශයක් එනවා ඉති උත්තක පාළියේ නිබ්බාන ධාතු සූත්‍රය කියලා. ඒක මෙන්න මේ විදිහට සඳහන් වෙනවා. ඉද බික්කවේ බිකු අරහං හෝති කේනාසවෝ උසිතවා කතකරණීයෝ ඕහිත භාරෝ අනුපත්ත සදත්තෝ පරික්ඛේන භව සංයෝජනෝ සම්මදඤ්ඤා විමුක්තෝ දැන් ඔය සාමාන්‍යයෙන් රහතන් වහන්සේ කෙනෙක් ගැන කියනකොට ඔය එන විශේෂ පදමාලාවක් තමයි මෙතන සඳහන් වෙන්නේ ඒ කියන්නේ ඒ රහතන් වහන්සේ කීනාසවෝ සීල ආශ්‍රවයන් ඡය කළා. උසිතවා කතකරණියෝ මේ බ්‍රහ්මචර්ය වාසය වැස නිම කරලා. කල යුතු දේ කරලා හමාරයි. ඕහිත බහරෝ අර තිබිච්ච බර බහා තබලා. අපි කෙනෙක් වෙලා පුද්ගලෙක් වෙලා මමෙක් වෙලා ඔක්කොම ටික අල්ලගෙන ලොකු බරක් ඔළුවේ තියාගෙන අපි හිටියේ. නමුත් ඒ රහතන් වහන්සේ සියලු බර පැත්තකින් තියලා. අනුපත්ත සදත්තු. මේ අනුක්‍රමයෙන් මේ නිවන් මඟ සාක්ෂාත් කළා. මේක පාට රහත් වෙලා නෙමෙයි ටික ටික ක්‍රමානුකූලව ආශ්‍රයයන් ඡය කරගෙන ඡය කරගෙන ගිහිල්ලා සම්පූර්ණ ආශ්‍රයයන් ඡය වීම හරහා අන්න ක්‍රමානුකූලව යහරත්වයට පැමිණිලා. පරික්ඛීන භව සංයෝජනෝ මේ සියලුම භව සංයෝජනයන් භවය හා සම්බන්ධ සියලු බැඳීම් මේ හැකිලි දුරු කළා දාලා. සම්මදඤ්ඤා විමුක්තෝ සියල්ල දැනගෙන සියල්ලෙන් මිදිලා. අපි සාමාන්‍යයෙන් පොඩ්ඩක් දැනගත්තාම අපි ඒක අල්ලගන්න ස්වභාවය තියෙන්නේ. රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සියල්ල දැනගෙන සියල්ලෙන් අත මිදලයි තියෙන්නේ. සියල්ල අතහැරලා. සියල්ලෙන් නිදහස් වෙලා. සම්මදඤ්ඤා විමුක්තු. තස්ස තිත්තන්තෝව පංචින්ද්‍රයානි. දැන් උන්වහන්සේට මේ පංචේන්ද්‍රිය තාම තියෙනවා. යේසං අවිඝාතත්තෝ අවිඝාතත්තා මනාප අමනාපම් පච්චනුභෝති. සුඛ දුක්ඛම් පටිසංවේදේති. ඒ නිසා මේ පංචේන්ද්‍රයන් උන්වහන්සේට බොහොම nirupadritaව තියෙන නිසා අවිඝා තත්ත්ව මනාපමනාපං. දැන් මේ මනාපකම් අමනාපකම් ඇති වෙනවා. ඒ කියන්නේ මේ අපි වගේ තරහ වෙනවා කියන අදහස නෙමෙයි මේ පාලියෙන් මනාපමනාප කියන්නේ. මේ විවිධාකාර ඉෂ්ඨකාන්ත අරමුණු වගේම අනිෂ්ඨාකාන්ත මේ අමනාප අරමුණුත් එනවා. ඒ කියන්නේ කැමති තමන් කැමති කියලා හිතාගත්ත දේවල් අපි තුමු මෙහෙම කියමුකෝ. අපි තුමු දුක් දුක් වේදනාත්මතු වෙනවා සැප වේදනාත්මතු වෙනවා. අපි අන්නේ වගේ අපි කැමති දේවල් අකමැති දේවල් වගේ අර සාමාන්‍යයෙන් අපි එදිනදා සලකන කැමැති අරමුණුත් ඒ වගේම අපි සාමාන්‍යයෙන් සලකන අකමැති අරමුණුත් ඒ උන්වහන්සේලාටත් හම්බ වෙනවා. සුඛ දුක්ඛම් පටිසංවේදේති. ඒ නිසාම ඒ උන්වහන්සේ තෙරහතන් වහන්සේත් සුඛ දුක් අනුභව කරනවා. සැප දුක් හරහා යනවා. අසනීප වෙනවා, ආයසුව වෙනවා, ආයෙත් ඔන්න සමහරට ආය අසනීප වෙනවා. ඒ හැමදේම මේ සාමාන්‍ය මනුස්ස ජීවිතේ උන්වහන්සේටත් තියෙනවා. තස්ස යෝ රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ අයං උච්චති භික්කවේ සෞපාදිසේසා නිබ්බාන ධාතු. ඒත් උන්වහන්සේගේ සියලුම රාගේශය වෙලා, ද්වේෂේශය වෙලා, මෝහේශය වෙලා මෙලෝ වශයෙන්ම අන්න නිවනක් සාක්ෂාත් කරලා. එතකොට මේක මේ මෙරළා ඉපදිලා මේ නැත්තම් මරුණට පස්සේ ලබන නිවනක් නෙමෙයි. පූර්ණ වශයෙන් මේ රාගයශ, ද්වේෂය, මෝහය සම්පූර්ණයෙන්ම මෙලෝ වශයෙන්ම දුරු කරාම අන්න මේ සෞපාදිසේස නිර්වාණ ධාතුව කියලා ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වන හිතේ ස්වභාවයකට උන්වහන්සේපත් වෙලා. එතකොට මෙන්න මේ తত্ত্বය තුල අපිට තේරෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒ රහතන් වහන්සේටත් අර රහත් වුණාට පස්සේ හිතේ රාගය, ద్వේෂය, මෝහය ආදී කෙලෙසුන් දුරුණා කියලා මේ ශරීරය වෙනසක් වෙලා නැහැ. උන්වහන්සේගේ මේ ශරීරයත් අපේ මේ ශරීර වගේම බොහොම මේ කැඩෙන බින්දන සලුව ඉතින් පවතිනවා. ඒ නිසා ඒ ශරීරයට යම් යම් සුඛ දුක් හරහා යන්න සිද්ධ වෙනවා. ඉතින් එතකොට උන්වහන්සේ කොහොමද කටයුතු කරන්නේ කියන කාරණාව ටිකක් විමසලා බලන්න වටිනවා. දැන් මේ කරුණ සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක භික්ෂුන් වහන්සේලාගෙන් ප්‍රශ්නයක් අහනවා. මේක සඳහන් වෙනවා දෙවන ලෝක ධම්ම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි මේ සාමාන්‍ය පෘථග්ජන මනුස්සයටත් ලාභ අලාභ ඊළඟට නිന്ദා ප්‍රශංසා සැප දුක් මේ ඔක්කොම මේ අටලෝ දහම එයාටත් එයාට හම්බ වෙනවා. ඒ වගේමයි මේ ආර්ය ශ්‍රාවකයාටත් මේ ලාභාලාභ දුක සැප නිന്ദා ප්‍රසංසා යස අයස කියන මේ අටලෝ දහමට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතකොට මොකද්ද වෙනස? ඉතින් අපි හිතනවා සාමාන්‍යයෙන් භාවනා කළා අපි තුමු කෙනෙක් සෝවන් වුණා කියලා. සෝවන් වුණාම ඉතින් මොකක්වත් මේ එයාට සැප දුක් එන්න බැරිද? එහෙම නැත්නම් එයා කෙරෙහි මොකක්වත් මේ අටලෝ දහමට එයාට මූණ දෙන්න වෙන්නේ නැද්ද කියලා සමහරවිට කෙනෙක්ට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. දැන් බුදුරජාන් වහන්සේම ඍජුවම කියනවා මෙතන භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි මේ සාමාන්‍ය මේ පෘථග්ජන මිනිස්සෙකුට මෙන්න මේ අටලෝ දහමට මූණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේමයි ආර ශ්‍රාවකයෝටත් අටලෝ දහමට මූණ දෙන්න සිද්ධ වෙනවා. එතකොට මොකද්ද වෙනස? කියලා දැන් මේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් ප්‍රශ්න කරාම භික්ෂුන් වහන්සේලා කියනවා අනේ ස්වාමීනි අපි දන්නේ නැහැ භාගතුන් වහන්සේ මුල් කරගෙනයි අපි ධර්මය ඉගෙන ගන්නෙ දරාගන්නෙ. ඒ නිසා භාගතුන් වහන්සේට මේ පැනයේ පිටුතර වැටහෙවා කියලා. ඉතින් ආරාධනා කරනවා බුදුරජාන් වහන්සේට දේශනා කරන්න. එතකොට බුදුරජාන් වහන්සේ කියනවා මහණෙනි මේ සාමාන්‍ය පෘථග්ජන මිනිස්සයා ලාභයක් හම්බුනහම, Tamanට ලාභයක් වුණාම ඒ ගැන ලොකුවට සතුටු වෙනවා. ඉතින් මේ කාලේ හැටෙන් නම් ඉතින් සාදයක්ුත් පවත්තලා ලාභයට අමතරව සාදයකුත් පවත්වනවා. ඉතින් දැන් මේ ලොකු ලාභයක් ලැබුණාම ඉතින් සෑහෙන්න උඩපයින්නවා. එහෙම ස්වභාවයක් තියෙනවා. හැබැයි ලොකු අලාභයක් වුණාම ඔන්න ඉතින් හඬනවා, වැළපෙනවා, පපුවයත් ගහ ගන්නවා. ඉතින් සෑහෙන්න වෙහෙසක්, සෑහෙන්න දුකක් හරහා යනවා. ඒ වගේමයි එයාට ලොකු ප්‍රශංසාවක් ලැබුණාම ලැබුණාම කවුරු හරි හොඳට ප්‍රශංසා කරාම ඉතින් සෑහෙන උඩින් තමයි යන්නේ ඊළඟට. ඊළඟට ඉතින් ඒ ගැනත් ඉතින් පත්‍රෙත් දානවා. ඊළඟට මොකක් හරි ලිපියකුත් පළ කරනවා. ඉතින් කවි කොලයකුත් ගහනවා. ඉතින් নানা ප්‍රකාර දේවල්. මොකද මේ ලොකු ප්‍රශංසාවක් ලැබිලා. හැබැයි කවුරු හරි නිඳා කරොත් ඔන්න ඊළඟ නඩුත් දානවා. ඊළඟට ඉතින් ලොකු ප්‍රශ්නයක් එතන. මොකද නිඳාවක් ලැබිලා. ඊළඟට යම් කෙසේ කීර්තියරාවයක් පැතිරෙනවා නම් ඉතින් සෑහෙන්න ඉතින් අර කාඩ් එකක් එහෙමත් ගහගෙන ඉතින් දැන් හැමෝටම බෙද බෙදා දැන් ඔකෝ මේ මොකද කීර්තියක් පැතිරිලා කෙනෙක් වෙලා යා දැන් නමුත් අයසක් පැතිරලා නම් යා ගැන අපකීර්තියක් වෙලා නම් උන්ට හැංගිලා ඉන්නවා කාටවත් මුහුණ දෙන්න බෑ පැත්තකට වෙලා බොහොම එළියටවත් යන්න නැතුව හැංගිලා ඉන්නවා ඊළඟට මොකක් හරි දුකකටපත් වුනහම ලොකු ලෙඩක් රෝගයක් වළඳුනහම ඉතින් හරිම දුකයි හරිම අමාරුයි. ඉතින් මානසිකවත් බොහොම වැටිලා හඬා දොඩාගෙන ඉන්නවා. අනිත් අයටත් ඉතින් කියනවා අනේ බලන්න කියලා ඉතින් කියනවා. ඊළඟට බොහොම සැපවත්ව ඉන්නවනම් ඉතින් උජාරුවට ඉන්නවා. ඔන්නෝම ස්වභාවයක් තමයි අපේ මේ සාමාන්‍ය ලෝකේ මිනිස්සුන්ගේ ජීවිතේ. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ ආර්ය ශ්‍රාවකයෙකුට ආර්ය ශ්‍රාවකයෙකුට ලාභයක් හම්බුනහම එයාටත් යම්කිසි ලාභයක් ඉපදුනා නම් එතුමා කල්පනා කරනවලු සුතවතෝ කෝ භික්කවේ අරිය ශාවකස්ස uppajjati ලාභෝ. ඔන්න බුද්ධ වචනේම සඳහන් වෙනවා. ඔන්න මහණෙනි මේ හොඳට දහම දන්න මේ ආර්ය ශ්‍රාවකයෙකුට ඔන්න ලාභයක් ඉපදුනා. uppannō ko me ayaṁ lābho soca ko aniccho dukkho viparināma dhammōti yathā bhūtaṁ pajānāti. ඔන්න මේ ආර්ය ශ්‍රාවකයා උනාට දන්නවලු මේ ලාභයක් ලැබුණාට මොකද මේක හරි తాවකාලිකයි. මේක වැඩි කාලයක් තියෙන එකක් නෙමෙයි. ඒ වගේමයි මේකත් විපරිණාමයකටපත් වෙනවා. මේකත් වෙනස් වෙනවා. ඒ වගේමයි මේකේ හැමදාම තියෙන එකක් නෙමෙයි මේක. මේක තව කාලයක් ගියාට පස්සේ තව මොහොතක් ගියාට පස්සේ මේක අලාභයකටත් හැරෙන්න පුළුවන්. ඒ නිසා මේ ලාභයක් හා සම්බන්ධයෙන් මේ සාමාන්‍ය පෘථග්ජන මනුස්සයා වගේ උඩ පනින්න යන්නේ නැහැ. අලාභයක් වුණා කියලා හඬන්න වැළපෙන්න පපුවත් ගහන්න යන්නෙත් නැහැ. මොකද එයා දන්නවා මේවා හැම තිස්සෙම හරිම తాවකාලිකයි. මේවා ගැන ලොකුවට අපේ උජාරුවක් ඇති කරගෙන මාන්නයක් ඇති කරගෙන තේරුමක් නැහැ. මෙතන තියෙන්නේ මේ උඩ යට යන යෑමක් මෙතන තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ සූත්‍රයේ ගාථා කීපයක් සඳහන් වෙනවා. මම කීපයක් තෝරගත්තා. ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දාපසංසාච සුඛංච දුක්ඛං ඒතේ අනිච්චා මනුජේසු ධම්මා අසස්සතා විපරිණාම ධම්මා. ඔන්න මේ ආරශාවකෙක් දන්නවලු මේ කාරණාව. මොකද්ද මේ ලාභ අලාභ අයස යසච යසස නිന്ദා ප්‍රශංසා ඒ වගේම සැප දුක් මේවා ඇවිල්ලා අනිච්චා මේවා ඇවිල්ලා අනිත්‍යයි බොහොම ඉක්මනට ඇති වෙලා නැතිලා යනවා මේවට තමයි මිනිස්සු මේ මේවා හරහා ඉතින් අනිවාර්යයෙන්ම මේ මිනිස්සෙයින්ට හරහා යන්න සිද්ධ වෙනවා අසස්සතා මේක දීර්ඝ කාලීනව මේ සදාකාලිකව තියෙන ස්වභාවයක් නෙමෙයි මේ එකක්වත්. විපරිණාම ධම්මා. මේක හැමතිස්සෙම වෙනස් වෙනවා. හැමතිස්සෙම කැරකැවෙනවා. අටලෝ දහමේතර නිරන්තරයෙන්ම කැරකැවෙන ස්වභාවයක්. නිරන්තරයෙන්ම විපරිණාමයට පත්වෙන ස්වභාවයක් වෙනස් වෙන ස්වභාවයක් තියෙනවා කාටත් මේ හරහා යන්නත් සිද්ධ වෙනවා ඒ නිසා රහතන් වහන්සේලාටත් ආර්යයන් වහන්සේලාටත් බුදුරජාණන් වහන්සේටත් අටලෝ දහම මේ පෘථග්ජනයන්ට වගේම හරහා යන්න සිද්ධ වෙනවා නමුත් ඒ අපේ තියෙන ඒ සාමාන්‍ය පෘථග්ජන ආකල්පයකින් නෙමෙයි. එතකොට ඒ ආර්යයන් වහන්සේලා, රහතන් වහන්සේලා, බුදුරජාණන් වහන්සේ එතකොට මේ අටලෝ දහම හරහා යන්නේ. ඒතේච ඤත්වා සතිමා සුමේදෝ අවෙක්කති විපරිණාම ධම්මේ. ඉත්තස්ස ධම්මා න මතෙන්ති චිත්තං අනිට්ඨතෝ නො පටිඝාතමේති. අර කියපු දෙයම සර මේ කෙටියෙන් කියනවා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ අටලෝ දහම සම්බන්ධයෙන් බොහොම සතිමත්ව ප්‍රඥාවන්ත පුද්ගලයා හොඳින් Taman තුලිම දකිනවා. නුවණින් දකිනවා. ඒකේ තියෙන මේ විපරිණාම ස්වභාවය ගැන, ඒකත් මේ ඇතිලා නැතිලා යන ස්වභාවය යන ස්වභාවය ගැන කාලයකදී ලාභ හම්බ වෙනවා, කාලයකදී අලාභ හම්බ වෙනවා. උදේට නින්දා හම්බ වෙනවා, හවසට ප්‍රශංසා හම්බ වෙනවා. ඊළඟට කාලයකට සැප ලැබෙනවා, කාලයකට දුක් ලැබෙනවා. කාලයකට යසස පැතිරෙනවා, කාලයකට බොහෝම අයසක් පැතිරෙනවා, අපකීර්තියක් පැතිරෙනවා. ඉතින් මේක මේ කාටත් යන්න වෙන දහමක් කියන එක මේ ප්‍රඥාවන්තයා තේරුම් අරගෙන ඉත්තස ධම්මා න මතෙන්ති චිත්තං අන්න මේ සුබ පැත්ත සම්බන්ධයෙන් ලාභ ගැන ප්‍රශංසා ගැන යසස ගැන සැප ගැන එයාගේ හිතේ දැඩි ඇල්මකින් එයාව මැඩ පැවැත්වීමක් ඒ නිසා වෙන්නේ නැහැ. එයා ඒවට දැඩිව මේ එල්බගෙන ඒවා දැඩිව ග්‍රහණය කරගෙන ඒවම ඉල්ලගෙන ඒවැයෙන්ම ලොකු මාන්නයක් ඇති කරගෙන ඉන්න ස්වභාවයක් නැහැ. ඒ වගේමයි අනිට්ඨතෝන පටිඝාතමේති. මේ ඒකේ අනිත් පැත්ත අලාභ සම්බන්ධයෙන්, නිന്ദා සම්බන්ධයෙන්, දුක සම්බන්ධයෙන්, අයස සම්බන්ධයෙන්ුත් හිතේ ලොකු මේ කලකිරීමක් එහෙම නැත්නම් කඩා වැටීමක් එහෙම නැත්නම් ඒකත් එක්ක ගැටීමක් ඒ හිතේ ඇති වෙන්නේ නැහැ. අපිට තේරෙනවා මෙතන මේ රහතන් වහන්සේලා විශේෂයෙන්ම එතකොට මෙන්න මේ අටලෝ දහම හරහා යනකොට උන්වහන්සේලා බොහෝම අකම්පිතව ඉන්න ස්වභාවයක් එතකොට තියෙනවා. මෙන්න මේ අකම්පිත ස්වභාවය ඇත්තටම විවිධ සූත්‍රවලදී මතුවලා එනවා. දැන් එක්තරා අවස්ථාවකදී බුදුරජාන් වහන්සේ සවැත් නුවර වැඩ වාසය කරනවා. ඒ අවස්ථාවේදී මේ බුදුරජාන් වහන්සේගේ ගුණ ഘോഷාව බොහෝ පැතිරෙනවා. දැන් කාලයක් ඉන්නකොට ඒ සවැත් නුවර ඉන්නකොට ඉතින් ඒ කොසල් රජතුමා ආදී ඒ පිරිස බොහෝම බුදුරජාන් වහන්සේට අප උපස්ථාන කරනවා. අනාථපිණ්ඩික සිටුතුමත් ඇවිල්ලා උපස්ථාන කරනවා. විශාකා මහෝපාසිකාවත් ඇවිල්ලා උපස්ථාන කරනවා. ඉතින් භික්ෂු සංඝයා වැඩෙනවා. ඉතින් මේ විදිහට දැන් බුදුරජාන් වහන්සේත් භික්ෂු සංඝයා සම්බන්ධෙනුත් ඉතින් ලොකු කීර්ති ප්‍රසාදයක් මේ මිනිසුන් අතර ඉතින් දැන් පැතිරෙන්න පටන් අරන්. එතකොට දැන් බුදුරජාන් වහන්සේටත් මේ භික්ෂු සංඝයාටත් එහෙම නැත්නම් මේ බුද්ධ ශාසනයට තමයි සියලුම මේ සත්කාර ලැබෙන්නේ. ලාභ ලැබෙන්නේ. ඉතින් දැන් බොහොම මේ ඉහලින් තියෙනවා දැන් බුද්ධ ශාසනේ. මේ වෙලාවේදී දැන් අන්‍ය තීර්ථකයෝ කල්පනා කරනවා මෙහෙම ගියොත් නම් වැඩේ හරියන්නේ නැහැ. ඉස්සර ඉතින් අපිට තමයි ඔය ඔක්කොම හම්බුනේ. දැන් නම් මෙලෝ දෙයක් අපිට නැහැ. අපි දැන් බොහොම අමාරුවෙන් තමයි මේ ජීවිතාව ගත කරන්නේ කියලා මේ අන්‍ය තීර්ථකින් දැන් මේ බුදුරජාණන් වහන්සේ සම්බන්ධ ශ්‍රාවක සංඝයා වහන්සේලා සම්බන්ධ ලොකු වෛරයක් ඇති කරගෙන මොකද මේගොල්ලෝ කරන්නේ මේ භික්ෂුන් වහන්සේලා පිණ්ඩපාතේ වඩිනකොට බොහොම සැරපරුෂ විදිහට පරුෂ වචනෙන් බනිනවා. ඒ යන යන හැම තැනම මේ පරුෂ වචනෙන් බනිනවා මේ අන්‍ය තීර්ථකය පින්නපාත යනකොට භික්ෂුන් වහන්සේලා. දැන් ඉතින් ඉවස ගන්නම බැරි වෙලා භික්ෂුන් වහන්සේලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට ඔන්න පැමිණි කරනවා. භාගතුන් වහන්සේ ඉස්සර වගේ නෙමෙයි දැන් මේ පාරක පින්නපාතේ බැහැලා යන්න විදිහක් නැහැ. අපි වඩිනකොට මේ අර අන්‍ය තීර්ථකයොත් ඒ අය සරණ ගිය ඒ අයගේ ශ්‍රාවකයොත් අපිට මේ බොහොම පරුෂ විදිහට බැනවා දිනවා. කියලා මෙන්න මේ විදිහට කිව්වට පස්සේ බුදුරජාන් වහන්සේ හරි ලස්සන ගාථාවක් එතන තියෙනවා මේ උදාන පාළියේ ඉන්නේ සක්කාර සූත්‍රයේ බුදුරජාන් වහන්සේ මෙන්න මෙහෙම කියනවා. ගාමේ අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ඨෝ නේව අත්තනෝ න පරං දහේත. පුසන්ති පස්සා උපදින් පටිච්ච නිරූපදින් කේන පුසෙය්‍යුම් පස්සා. මේක සෑහෙන ඉගෙන ගන්න කාරණා රසක් තියෙනවා. බුදුරජාන් වහන්සේ කියනවා ගාමේ අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ඨෝ. දැන් මේ ගමට ගිහිල්ලා මේ ගමේදී සමහර දවස්වලට හොඳට ඉතින් පින්නපාතේ හම්බ වෙනවා. අනිත් දවසට ඔන්න හම්බෙන්නෙත් නැහැ. සමහර දවසට ප්‍රශංසා හම්බ වෙනවා සමහර දවසට ඔන්න නිന്ദා හම්බ වෙනවා. දැන් මේ වෙලා තියෙන්නේ නිന്ദා හම්බ වෙච්ච අවස්ථාවක්. මෙන්න මේ සුඛ දුක් දෙකෙන් ස්පර්ශ වෙනවා. ඒ කියන්නේ සුඛ දුක් දෙක පෙරලෙනවා ඒකට ලක් වෙනවා. නේව අත්තන ඔන්න පරං දහේත. මෙතෙන්දී හිතන්න එපා මේ මම සැපලි දුක් හරහා යනවා. ඔවුන් නිසා මට මේ සැප දුක් ලැබෙනවා කියලා අන්න අර මමත්වයකින් පුද්ගල ස්වභාවයකින් ඒක ආරෝපණය කරගන්න යන්න එපා කියලා අන්න බුදුරජාන් වහන්සේ කියනවා. ඊළඟට කියනවා පුසන්ති පස්සා උපදින් පටිච්ච. දැන් මෙන්න මේ ස්පර්ශයන් ලැබෙන්නේ උපදීන් හරහායි. මොනවද මේ උපදී? ඔන්න ඔතන තමයි ඊළඟට අපිට එන්න තියෙන ප්‍රධාන කාරණාවක්. දැන් අපි සාමාන්‍යයෙන් දේවල් අතහරිනවා කියලා කියනවා. අපි හිතමු අපිට ඉතින් යමක් කමක් තියෙනවා නම් අපිට දානයක් දෙන්න පුළුවන්. යමක් කමක් තියෙනවා නම් යම්කිසි තවත් අසරණ කෙනෙකුට දෙන්න පුළුවන්. ඉතින් අපේ තියෙන මේ භෞතික දේවල් ඒ නිසා අපිට ඒ තරම් අමාරුවක් නැහැයි කියලා කියමුකෝ දෙන්න. සාමාන්‍යයෙන් පරිත්‍යාගශීලීන් ඒ නිසා මේ පරිත්‍යාග කරනවා. හැබැයි ඒ වගේම අපි හිතමු කාට හරි කාලයෙන් අවස්ථාවක් දෙන්න වෙනවා. අපිට යම් කාලයක් කැප කරන්න වෙනවා. තව තව කෙනෙක් වෙනුවෙන්. අපි හිතමු ඒකත් සාමාන්‍යයෙන් බොහොම අනුකම්පාවක් තියෙන කරුණාවන්ත මිනිස්සයෝ. ඉතින් ඒකත් කැප කරනවා. අපි හිතමු තවත් කෙනෙක් එක්ක කටයුතු කරන්න සිද්ධ වෙනවා බොහොම ඉවසිල්ලෙන්. ඒකත් ඉතින් කරන්න ඉඩ තියෙනවා. හැබැයි මෙන්න මේ වගේ තැන්වලට යනකොට අපිට තේරෙනවා අපි මේ සාමාන්‍යයෙන් අපි හදාගත්ත දේවල් තියෙනවා. අන්න ඒ හරහා තමයි මම අර්ථ දැක්වෙන්නේ. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි හිතමු අපි යමක් කමක් ඉගෙනගෙන කියාගෙන තියෙනවා නම් අන්න ඒක මගේ අයිතියක්. ඒක මට අයිති දෙයක් කරගෙන. ඒ හරහා තමයි මම අර්ථ දක්වන්නේ. ඉතින් අපි කාත් එක්ක හරි කතා කරනකොට කියනවා මම මේ ඉස්කෝලේ තමයි ඉගෙන ගත්තේ. මෙන්න මේ විශ්වවිද්‍යාලයේදී මම ඉගෙන ගත්තේ. මෙන්න මේ මේ උපාධිය මම ගත්තා. අර ඉගෙන ගියාගත්ත දේවල් ටික ඉතින් මගේ කරගෙන තමයි අපි ඉන්නේ. ඊළඟට අපි හිතමු මොකක් හරි රැකියාවක් කරනවා කියලා. ආ මම මේ දොස්තර කෙනෙක්. මම මේ ඉංජිනේරුවෙක්. මම මේ ගුරුවරයෙක්. මම මේ අහවල් ආයතනයේ නිලධාරියෙක්. මම මේ ගොවි මහත්මේ කොයි විදිහට මොකක් හෝ අපි ඒ කරන රැකියාව සම්බන්ධිනුත් අපි සතු යම් අනන්‍යතාවයක් තියෙනවා. ඊළඟ අපිට ගයක් තියෙනවා, ඉතින් දොරක් තියෙනවා, මේ යාන වාහන තියෙනවා. ඉතින් ඕවත් ඉතින් ඔක්කොම මේ උපදි ගොඩට වැටෙනවා. ඊළඟට අපි හිතමු අපි හා සම්බන්ධ මොන හරි කීර්තියකුත් තියෙනවා නම් නෝ එකත් ඉතින් අපේම උපදියක් බවට පත් වෙනවා. ඉතින් මේ විදිහට අපි දැන් අපි කොහේ ගියත් මෙන්න මේ උපදී මල්ල අරගෙන තමයි අපි යන්නේ. ඒ කියන්නේ අපි gederin බැහැර වුණා කියලා ඒ උපතිදික අයින් කරලා යන්නේ ඒ ටික අපි කොහේ යදත් අරගෙන තමයි යන්නේ. මම කවුද කියලා ඒකෙන් තමයි අර්ථ දක්වන්නේ. ආ මේ මේ ඉස්කෝලේ වල වලට ගියපු මේ මේ විශ්වවිද්‍යාල වලට ගියු මේ මේ උපාධි සහිත එහෙම නැත්නම් මේ මේ රැකියාවල් කරපු මේ මේ හැකියාවන් තියෙන මේ මේ කීර්තියක් සහිත පුද්ගලෙක් තමයි මම කියලා තමයි අපි හිතාගෙන ඉන්නේ. දැන් මෙන්වත් අපි හිතමු කවුරු හරි ඕකට අභියෝග කරනවා. කවුරු හරි ඔන්න අපේ මේ දේවල් පහත් කරලා කතා කරනවා. ඔන්න ඉතින් අපිට කේන්ති යනවා. අපි හිතමු වැඩ කරන රාජකාරී කරන තැන අපිට ඔන්න යම්කිසි තැනක් තියෙනවා යම්කිසි නිලයක් තියෙනවා. ඉතින් කවුරු හෝ ඇවිල්ලා අපේ මේ නිලයට බාධා වෙන විදිහට කටයුතු කරනවා. මට නියම ගෞරවත්වය දෙන්නේ නැහැ එතන. මට නියම තැන එතන දෙන්නේ නැහැ. ඔන්න අපිට කේන්ති යනවා. ඊළඟට අපි හිතමු ඔන්න භික්ෂුන් වහන්සේලා අතර. භික්ෂුන් වහන්සේලා අතර තියෙනවා සාමාන්‍යයෙන් මේ වස්පිළිවෙලින් තමයි වැඩම කරන්න ඕනේ. අපි හිතමු යම්ස කෙනෙක් ඇවිල්ලා ඒකට තැන දෙන්න තුයා ඔන්න ඉස්සරහට පයින්නෝ. මේ Tamanට වඩා අඩු වස් තියෙන කෙනෙක් ඔන්න ඉස්සරහට පැන්නම ඔන්න අර වස් ගාන වැඩි ස්වාමීන් වහන්සේට පොඩ්ඩක් ඉතින් කේන්තියන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් අපි හිතමු තවත් පැවිදි කෙනෙකුට එයාට ඒ නිසි තැන අපි තුම ඔන්න බස් එකේ නැග්ගහම අර පූජ්‍ය පක්ෂයට කියන මේ සීට් එක දුන්නේ නැහැ කියලා ඔන්න පොඩ්ඩක් කේන්තියන්න ඉඩ තියෙනවා. ඉතින් මේ වගේ අපි හැමෝටම මේ අපි හදාගත්ත ලෝකයක් තියෙනවා. මේ ලෝකෙට අයිති දේවල් තියෙනවා. අපි හදාගත්ත මමෙක් ඉන්නවා. ඒ මමයා අර්ථ දක්වන්න අපි සතු දේවල් තියෙනවා. මේ දේවල් පොට්ටනිය අපි හැමදාම හැමතැනම කර තමයි යන්නේ. දැන් පින්වත්නි අපිට පුළුවන් මේ පොට්ටනිය අතහැරලා දාන්න. අපිට පුළුවන් මේ මම අර්ථ දක්වන මම නිරූපණය කරන මම එලිලා ඉන්න මමයා හොඳට එලි දක්වන මෙන්න මේ අනන්‍යතාවය අපෙන් අයින් කරන්න කියලා කවුරුත් කිව්වොත් පුළුවන් ද අපිට දැන් අපි ජාතියක් වශයෙන් අපි කියනවා අපි සිංහල ජාතිය. අපි ඇවිල්ලා ශ්‍රී ලාංකිකයින්. අපි ඇවිල්ලා බෞද්ධයෝ. ඉතින් මේ හැම එකක්ම අපේ අනන්‍යතාවයක්. කවුරු හරි කිව්වොත් කවුරු හරි ඕකට දැන් අභියෝග කරොත් ඔන්න අපිට කේන්ති යනවා. ඉතින් මෙන්න මේ විදිහට එකාතකින් බැලුවාම අපිට තියෙන මේ බාහිර භෞතික වස්තුන් වලට වඩා අපි සෑහෙන්න මෙන්න මේ අපිට නොපෙනෙන ඇතම් දේවල් බොහොම දැඩිව ග්‍රහණය කරගෙන ඉන්නවා. එතකොට මෙන්න මේ උපදීන් අතහැර දානවා කියන එක ටික ටික එහෙමනම් පුරුදු කරන්න වෙනවා. මේක නිකන් අර මේ දත් ගලවනවා වගේ වැඩක්. මොකද ඒ තරම් ටිකක් රිදෙනවා මේ උපදියක් අතහරිනවා කියන එක. ඉතින් අනිත් අය මේ උපදීන් වලට තට්ටු කරනකොට අන්න අපිට රිදෙන්න පුළුවන්. ඒ නිසා අර දතක් ගලවනකොට රිදෙනවා වගේම අපිටත් ඉතින් පොඩ්ඩක් මේ යම් කිසි කෙනෙක් අපිට අභියෝග කරනකොට අපිට රිදෙන්න පුළුවන්. නමුත් මෙතන මේ උපදීන් වල තියෙන ස්වභාවය ඒකයිල බොහොම මේ తాවකාලික දේවල් මතින් නේද මේ කෙනෙක් හදාගෙන ඉන්නේ මේවා කොයි වෙලාවෙ නැති වෙනවද දන්නේ නේද මේ තියෙන දක්ෂතාවයන් කොයි වෙලාවෙ අහිමි වෙලා යනවද දන්නේ නේද මේ තියෙන නිලතල කොයි වෙලාවෙ මට නැති වෙලා යනවද දන්නේ නේද මේ තියෙන වත් පොහසත්කම් කොයි වෙලාවෙ නැති වෙලා යනවා නේද කියලා ඒ විදිහට කෙනෙක් කල්පනා කරනවා නම් අන්න ඒ දැඩිව ග්‍රහණය කරගෙන ඉන්න මේ නොපෙනෙන හැකියාවන්, නොපෙනෙන දේවලුත් අන්න ඒ තනත්තාට තේරෙනවා මේවැය තියෙන తాවකාලික ස්වභාවය. ඒ නිසා මෙන්න මේ උපදීන් අතහැරීම කියන එක බුදුරජාන් වහන්සේ කියනවා පරමෝ අරියෝ ඡාගෝ යදිදං සබ්බෝ උපදි පටිනිස්සග්ගෝ කියලා. ඒ කියන්නේ මේ ලෝකයේ තියෙන පරම ශ්‍රේෂ්ඨම ත්‍යාගය තමයි කියනවා මෙන්න මේ උපදීන් අතහැර දැමීම. එතකොට පින්වත්නි නිවන් දකින්න උපදීන් අතහරින්න වෙයිද? දැන් කට්ටිය බය වෙන්නත් පුළුවන් මම මේ හැවුවාම. ඒ නිසා මේ බුදුරජාන් වහන්සේ නිවන හඳුන්වන තවත් පද කීපයක් තියෙනවා. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදි පටිනිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං කියලා ඔන්න විදිහට බුදුරජාන් වහන්සේ වචන කීපයකින් මෙන්න මේ නිවන ගැන හඳුන්වනවා. ඒතං සන්තං ඒ ශාන්ත වූ ඒතං පනීතං ප්‍රනීත වූ ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සියලු සංස්කාරයන් සමනේ වීම සබ්බූපති පටිනිස්සග්ගෝ අන්න වචනේ මේ සියලු උපදීන් අතහැර දැමීම සබ්බූපති පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ තණ්හාව ශේය කිරීම විරාගෝ විරාගය නිරෝධෝ නිරෝධය නිබ්බානම් නිවීම එතකොට අපිට තේරෙනවා මේ අපි සමහර වෙලාවට මේ නිවන් දකින්න හදනවා දේවල් ඔක්කොම අල්ලගෙන බදාගෙන ඒතර සමහර ලාවට ඉතින් අපිට තේරෙනවා මේ වෙයිත් අපි යම් යම් සැලකිය යුතු දේවල් ගැන අවධානය යොමු කළ යුතුයි. අපේ හිතේ දහමක් වැඩෙනකොට අපි අර අල්ල බදා ගන්න ගතිය, දැඩිව ග්‍රහණය කරන ගතිය, මම මගේ කියාගෙන ලොකුවට දඟලන ගතිය අපි තුළ අඩු වෙලා නැත්තම් ඒ කියන්නේ ඉතින් අපිට අමාරුයි මේ කියන මට්ටම් වලට එන්න. එහෙනම් අපි තේරුම් ගත යුතු මෙතන තියෙන එක්තරා අන්දමක ප්‍රඥාවන්තව තේරුම් ගත යුතු දහමක්. ඒ වගේම තියෙනවා අපි තුල දුරු කරගත යුතු දේවලුත්. ඒ කියන්නේ අපි නුවණින්ම පමණක් මේක කරනවා වෙනුවට අපිට සිද්ධ වෙනවා පොඩ්ඩක් මෙලෙක් වෙන්නත් පොඩ්ඩක් මු르දු වෙන්නත් ඒ කියන්නේ අපි නුවණ මොහු කරා යනවත් එක්ක අන්න යාගේ හිතේම පරිවර්තනයක් ඇති වෙනවා මේවා ඒකාතකින් මේ අල්ල බදාගෙන ඉන්නවා වෙනුවට කොහොමද මේවා ප්‍රයෝජනෙ සලකලා පාවිච්චි කරන්නේ කොහොමද තව එක්කෙනෙක් කිල්ලුවොත් මේවා දෙන්නේ? කොහොමද මම මේවා සමහරලාට මේ අටලෝ දහම අනුව මේවට යටපත් වෙන අවස්ථාවේදී මම කොහොමද මේ පරාජය පිළිගන්නේ? මෙන්න මේ වගේ එකwidehatකින් අපිට මේ දේවල් සම්බන්ධයෙන් ටිකක් මධ්‍යස්තව බලන්න සිද්ධ වෙනවා. නුවණින් බලන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ උපදීන් අතහැර දැමීම සම්බන්ධයෙන් අපිට ක්‍රියාත්මක වෙන්න වෙන්නේ ටික ටික. මොකද මේක ටිකක් අමාරු කාර්යයක්. මොකද සාමාන්‍යයෙන් අපිට හිතට එන ක්ලේශයක් හයින් කරනවා. අපි තුමු රාගයක් දුරු කරනවා, ද්වේෂයක් දුරු කරනවා වගේ නෙමෙයි. අපි හිතමු අපේ හැකියාවක් සම්බන්ධයෙන් අපිට එනවා හිතට විතර්කයක්. ඔන්න අපි හිතමු අපි යමක් කිව්වා. ඒක ඊටාම ප්‍රසන්නයි. ඉතින් අනිත් අයත් බොහොම ප්‍රශංසා කළා. ඔන්න ඊට පස්සේ ඉතින් ඒක ගැන මතක් වෙනවා. මට මෙහෙම කියන්න පුළුවන්. මේ විදිහට හැකියාවක් තියෙනවා. ඉතින් මම තමයි දැන් නමක් දිනාගෙන ඉන්නේ. කියලා අන්න අපේම හැකියාව ගැන අන්න මමෙක් හදලා දෙනවා. පින්වත්නි අපිට පුළුවන්ද ඒ මමෙක් හදන වෙලාවේදී මම මේ හැකියාව අල්ලන් ඉන්නවා නේද කියලා තේරුම් ගන්න. එහෙමත් නැත්නම් අපි හිතමු අපිට මතක් වෙනවා අපි සතු යම් වස්තුවක්. අපි හිතමු ගෙදවල් දොරවල් මතක් වෙනවා. මතක් වෙනකොට අපිට පුළුවන් ද මේ වෙලාවේදී ඔන්න මේ අල්ලන් ඉන්නේ මේ මම අයිති කරගෙන ඉන්න දෙයක්. ඒ හරහා ඔන්න දැන් මම හැදෙනවා කියලා අන්න කෙනෙකුට අපිට තේරුම් ගන්න පුළුවන්ද? ඉතින් ඒ කියන්නේ හුඟක් වෙලාවට මේ මමයා හදන්න මේ හැම දෙයක්ම උදව් වෙනවා. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ කියනවා ඇත්තටම මේ ආනන්ද සූත්‍රයේදී ඒ පුන්නමන්තානි පුත්ත ස්වාමීන් වහන්සේ කියන්නේ මෙන්න මේ අස්මි කියන ස්වභාවය. ඒ කියන්නේ මම වෙමි කියන ස්වභාවය උපාදාන සහිතවමයි සිද්ධ වෙන්නේ. එක්ක රූපයක් අල්ලගෙන මේ උපාදානය සිද්ධ වෙනවා. එක්ක වේදනාවක් අල්ලගෙන, එක්ක සංඥාවක් අල්ලගෙන, එක්ක සංස්කාරයක් අල්ලගෙන, එක්ක විඥානයක් අල්ලගෙන. එතකොට අපිට තේරෙනවා මේ හැම තිස්සෙම මොකක් හරි අල්ලගෙන ඒ මත අපි කෙනෙක්ව හදනවා. ඒ මත අපි පුද්ගලයෙක්ව හදනවා. අන්නේ හදන හදන වාරයක් පාසා මමෙක් හදන වාරයක් පාසා අපි එහෙමනම් කොයිතරම් නිහතමානී වෙන්න වෙනවද මේ හදන මමයා තේරුමක් නැති මමෙක් මේ තියෙන්නේ හුදු ප්‍රෝඩාවක් මේ ඇවිල්ලා හුදු මාන්නෙන් මාන්නයක් මේ ඇවිල්ලා හුදු හිතලුවක් මඤ්ඤණාවක් හිතා ගැනීමක් කියලා තේරුම් ගන්න නම් කොයිතරම්නම් සූක්ෂමව අපි දිහාම අපි බලන්න සිද්ධ වෙනවද ඒකයි ඇත්තටම අර අනිසිත ස්වභාවයක් හිතේ දියුණු කිරීම වැදගත් වෙන්නේ. මොකද ඒ බඳු බොහොම ශාන්ත තත්වයක හිත පවතිනකොට අන්නේ හිතේ එක්තරාන්දමකින් වර්ධනයක් සිද්ධ වෙනවා මොහොකටවත් හේතු නොවි ඉන්න. මමෙක් නොවි ඉන්න. ඒ තත්වයේ හිත පවතිනකොට දුකක් නැහැ. ආතතියක් නැහැ. මමෙක් හැදීම නිසා එන අවිනිශ්චිත භාවයක් නැහැ. එතන තියෙන තෘප්තිමත් භාවයක්. එතන තියෙන්නේ එක්තරාන්දමක බොහොම සියුම් සතුටක්. එතන තියෙන සංසිඳීමක්. එතන තියෙන විවේකයක්. එහෙමනම් යම්සේ යෝගාවචරයක් මෙන්න මේ සංසිඳීම දියුණු කරන්න දියුණු කරන්න. එයාට මේක ප්‍රත්‍යක්ෂයක් වශයෙන් වැටහෙන්න වැටහෙන්න මේ සංසිඳීමට බාධා වෙන්නේ කොයි අවස්ථාවන් වලදීද කියන අන්‍යව විමසිලිමත් වෙන්න ඕනේ. එතකොට මේ සංසිඳීම කඩාගෙන මේ සංසිඳීම බිඳගෙන මේ සංසිඳීමට හානි වෙන එක අවස්ථාවක් තමයි ওই වගේ මමයා ඉස්මතු වෙන අවස්ථාව. කෙනෙක් වෙන අවස්ථාව. ඒ මමයා ඉස්මතු වෙච්ච ගමන් අන්න ආයි ආතතියක් හැදෙනවා. අන්න ආයි අවිනිශ්චිත භාවයක් හිතේ ඇති වෙනවා. අන්න අපිට පුළුවන් නම් තේරුම් ගන්න ආයෙත් ඔන්න මං ඇඬුවා. ඔන්න ආයෙත් හිත පරණ පුරුද්දට ගිහිලා උපාදාන කරා. ආයෙත් ඔන්න මොකක් හෝ උපදියක් ඉස්සරහට ආවා. කියන ඔන්න තේරුම් ගන්න පුළුවන් නම් අන්න යෝගාවචරයට නැවතත් ඒකත් අතහැරලා දාලා නැවතත් අර අනිසස ස්වභාවයට පැමිණෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ අවස්ථාවේදී අර බුදුරජාන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට උපදෙස් දෙන්නේ ගාමේ අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ඨෝ නේවත්තනෝ න පරන්දහේත. ඒ හින්දා මහණෙනි මේ ගමේ ආරන්නේ මේ විදිහට සැප දුක් ලැබුණාම ඕක මේ මම මගේ කරගෙන ඒගොල්ලෝ බැන්නා මම මට ඇඬුනා කියන්නේ යන්නේ නැතුව මේක දකින්න මේතන තියෙන මේ ස්වභාවය. මෙතන දකින්න මේ අපි හරහා යන මේ අටලෝ දහම. පුසන්තිපස්සා උපදින් පටිච්ච. දැන් ඕගලන්ට මෙන්න මේ ස්පර්ශය ලැබිලා තින්න අන්නර උපදීන් හරහායි. නිරූපදීන් කේන පුසෙයුම් පස. යම්ස කෙනෙක් නිරූපදි තත්වයකටපත් වුණා නම් නිරූපදි කියලා කියනවා රහතන් වහන්සේගේ තත්වයට. කියන්නේ මේ සියලු උපදීන් අතහැරලා දාලා. උන්වහන්සේට ඒ නිසා කවුරු හරි බැන්නත් උන්වහන්සේට ප්‍රශ්නයක් නැහැ. කවුරු හරි ප්‍රශංසා කරත් උන්වහන්සේට විශේෂත්වයක් නැහැ. උන්වහන්සේට ලාභයක් ලැබුණත් අලාභයක් ලැබුණත් උන්වහන්සේ මධ්‍යස්තව ඉන්නවා. උන්වහන්සේට නින්දාවක් ලැබුණත් ප්‍රශංසාවක් ලැබුණත් උන්වහන්සේ මධ්‍යස්තව ඉන්නවා. උන්වහන්සේට යසසක් ලැබුණත් අයසක් ලැබුණත් උන්වහන්සේ මධ්‍යස්තව ඉන්නවා. උන්වහන්සේට දුකක් ලැබුණත් සැපක් ලැබුණත් උන්වහන්සේ මධ්‍යස්තව ඉන්නවා. මොකද උපදීන් අතහැරලා දාලා. දැන් උදාහරණයක් වශයෙන් භික්ෂුන් වහන්සේලා දැන් මෙතනම මේ උදාහරණයේදී අපි හිතමු දැන් මේ භික්ෂුන් වහන්සේලා බලාපොරොත්තු වෙන යම්කිසි ගෞරවයක්, යම්කිසි තැනක්, යම්කිසි ප්‍රශංසාවක් මේ මමත් බුද්ධ ශ්‍රාවකෙක් කියලා තින් අර ගෞරවය බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් යම්ස කෙනෙක් ඒකට අභියෝගයක් කරාම අන්න හිතේ සැලීමක් ඇති වෙනවා වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ අපේ සිත්වලත් මේ සැලීම ඇති වෙනවා අපිට අපි අල්ලන් ඉන්න උපදීන් වලට යම්සි කෙනෙක් අභියෝග කරාම. ඒතර අපි ටික ටික මේ උපදීන් අතහැර ගන්න පුළුවන් වුණා නම් ඒතකොට කිසිම අපිව අර්ථ දක්වන්න දෙයක් මමෙක් හදන්න ක්‍රමයක් නැතිනම් අන්න එතකොට කොහාටද මේ අනිත් අය තට්ටු කරන්නේ? කොහාටද අනිත් අය එල්ල කළා අපිව එල්ල කළා කතා කරන්නේ? එහෙම තැනක් හේතුවට හම්බ වෙන්නේ නැහැ. ඒතර මෙන්න මේ తত্ত্বය එකතකින් ටිකක් ගැඹුරු කාරණාවක්. ඉතින් මේ తত্ত্বයම රහතන් වහන්සේලා අත්දකින ආකාරය. ඒ කියන්නේ උන්වහන්සේලාගේ හිතේ එකතකින් කියනවා නම් භාවනාවක් කරහා එකතකින් කියනවා නම් මේ බෝධිපාක්ෂික ධර්මයන් වර්ධනය වීම හරහා තවත් පැත්තකින් කියනවා නම් කෙලෙස් දුරු වීම හරහා ඒ උන්වහන්සේලාගේ හිතේ ඒ ඇති වෙලා තියෙන අකම්පිත ස්වභාවය තවත් සූත්‍රවලදී සඳහන් වෙනවා. එක්තරා අවස්ථාවක සෝන කියලා මහරතන් වහන්සේ නම තමන් වහන්සේගේ ඒ රහත් හිතේ ස්වභාවය ප්‍රකාශ කරනවා. ඇත්තටම මේ සෝන සාමින් වහන්සේ එකපාරට රහත් වුණා නෙමෙයි. උන්වහන්සේ එක අවස්ථාවකදී මේ මේ ශාසනය ගැන කලකිරලා හිටිනවා. ඒ කියන්නේ උන්වහන්සේ බොහොම වීරවන්ත චරිතයක්. ඉතින් දිනපතාම හොඳින් භාවනා කරනවා. හැබැයි කොච්චර භාවනා කරත් කිසි ප්‍රතිඵලයක් නැහැ. උන්වහන්සේගේ අනිකුත් උන්වහන්සේත් සමග පැවිදි වෙච්ච අනිත් ස්වාමීන් වහන්සේලා උන්වහන්සේගේ යාළු මිත්‍ර අනිත් ස්වාමීන් වහන්සේලා මේ අරහත්ත්වයට පත් වෙලා කියලා උන්වහන්සේට දැනගන්නත් හම්බ වෙනවා. ඉතින් උන්වහන්සේ කල්පනා කරනවා මම මේ අවුරුදු ගාණක් තිස්සේ මේ තරම් මහන්සි වෙනවා. මමත් මේ බුද්ධ ශාසනයේ බොහොම වීරවන්ත කෙනෙක්. ඒත් මට තාමත් බැරි වුණා මේ උතුම් වූ අරහත්ත්වයට පත් වෙන්න. මාර්ග අධිගමයක් කරන්න. කියලා උන්වහන්සේගේ හිතේ යම් කලකිරීමක් ඇති වෙලා උන්වහන්සේ කල්පනා කරනවා මේ මම ගිහි වෙන එක සුදුසුයි ගිහි වෙලා මම මගේ ඒ වත්පොහසත් වත්පොහසත්කම් වලට අනුරූපව මම පිනක් දහමක් කරගෙන ජීවත් වෙනවා. කියන ඔන්න සිවුරු ඇරලා යන්න කල්පනා කරනවා. ඉතින් මේ කල්පනාව දකිනවා බුදුරජාණන් වහන්සේ. දැකලා බුදුරජාණන් වහන්සේ 이르දීෙන්ම වඩිනවා මේ සෝන ස්වාමීන් වහන්සේ ඉදිරියට. වැඩම කළා විමසනවා සෝන ඔබට මේ වගේ අදහසක් ඇති වුණාද? එහෙමයි ස්වාමීනි කියලා ඉතින් පිළිගන්නවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ හරි ලස්සන උපමාවක් දෙනවා. සෝන ඔබට මේ වීණාව යන්න පුළුවන්ද ගිහි කාලෙදී? එහෙමයි ස්වාමීනි කියලා කියනවා. ඊට පස්සේ මේ වීණාවේ තත් ඕනවට වඩා තද කළොත් එහෙම මේකෙන් ඌමනා කරන ස්වරය නැගෙනවද කියලා අහනවා. නැත මේ ස්වාමීනි කියලා කියනවා. ඊළඟට මේ තත බුරලලා තේනකොට බුරලලා තේනකොට මේ නිවැරදි ස්වරය නැගෙනවද? නැත ස්වාමීනි කියලා කියනවා. එහෙමනම් සෝන කොහොමද තියෙන්නේ? ස්වාමීනි ඒක ඒ ඒ අවශ්‍ය මට්ටමට තමයි තද වෙලා තියෙන්නේ. අන්න ඒ වගේ තමයි සෝන මෙන්න මේ හිතෙත් මේ විශේෂයෙන්ම මේ වීරය සම කරගන්න වෙනවා. ඉන්ද්‍රිය සමතාවයකට පත් කර ගැනීම අවශ්‍යයි කියලා අන්න ඉන්ද්‍රිය ධර්මයන් සමබර කිරීම සම්බන්ධයෙන් අවවාද කළා බුදුරජාන් වහන්සේ ආපහු වඩිනවා. ඊට පස්සේ මේ අවවාදය හොඳින් තේරුම් ගත්ත සෝන ස්වාමින් වහන්සේ නැවතත් භාවනා කරනවා හොඳට මේ ඉන්ද්‍රිය ධර්මයන් ගැන වැටහීමක් සහිතව හොඳට ඒවා අවශ්‍ය තැනදී සමබර කරගෙන ඔන්න භාවනා කළා වැඩි කාලයක් යන කලින් අරහත්ත්වයටපත් වෙනවා. මේ රහත් වෙච්ච සෝන ස්වාමින් වහන්සේ දැන් තේරෙනවා මේ භාගතුන් වහන්සේ තමයි තමන් වහන්සේට පිහිට උනේ කියලා. දැන් මේ අරහත්ත්වයටපත් වූ බව ප්‍රකාශ කරන්නත් එක්ක බුදුරජාන් වහන්සේව හම් වෙන්න වන්දනා කරන්න වඩිනවා. වැඩල මේ කියපු මේ ප්‍රකාශ කීපයක ඇත්තටම අපිට සෑහෙන්න යමක් තේරුම් ගන්න තියෙන මේ කොටසක් එතන තියෙනවා. මේ සෝන සූත්‍රයේදී මේ සෝන මහරතන් වහන්සේ මෙහෙම කියනවා. එවං සම්මා විමුක්ත චිත්තස බික්කුණෝ බුසාචේපි චක්කු වෙඤ්ඤය රූපා. මේ කියන්නේ මේ හාත්පසින් නිදහස් වෙච්ච සිතක් ඇති ඒ රහතන් වහන්සේගේ ඇහැට ඇසට මේ ඇහිම් බැලිය යුතු බැලිය යුතු වූ රූප ඕන තරම් ආපාදගත වෙනවා. චක්කුස්ස ආපතං ආගච්ඡanti. මේ ඇහැට හොඳට දැන් පේන මානෙට දැන් එනවා. ඇහැ ඉදිරියට ඕන තරම් ඔන්න රූප ලක් වෙනවා. නේවස්ස චිත්තම් පරියාදියanti. ඔන්න ඒ එක රූපයක්වත් හිත කරා හිත කඩාගෙන හිත පෙලාගෙන යන්නේ නැහැ. අමිස්සීගත මේවස්ස චිත්තං හෝති. හිත තියෙනවා අර රූපත් එක්ක මිශ්‍ර නොවි. තිතං. ඒ හිත තියෙනව නතර වෙලාම. ආනෙන්ජප්පත්තං. හිත තියෙනව නොසෙල්වි. වයංජස්සානුපස්සති. අර ආපු රූපයේ ඒ නැගුණ යම්කිසි ඡායාවේ ෂය වෙලා යාම දකින්න. ඔන්න රහතන් වහන්සේ කෙනෙක් එකාතකින් මෙන්න මේ ඉන්ද්‍රියා ආරම්මණයන් සම්බන්ධයෙන් උන්වහන්සේ ක්‍රියා කරන ආකාරය මෙතන පැහැදිලි වෙනවා. ඒ කියන්නේ උන්වහන්සේට ඇහැ කන්නාසාදී තියෙනවා. බොහොම nirupadritaව තියෙනවා. නිසා උන්වහන්සේටත් රූප පේනවා. රූප පෙනුනට මොකද? උන්වහන්සේ රූප අල්ලගෙන ප්‍රපංච ගොතන්නේ නැහැ. රූප අල්ලගෙන කතන්දර කියන්නේ නැහැ. රූප අල්ලාගෙන මඤ්ඤණාවන් කරන්න යන්නේ නෑ මේ රූපේ මම, රූපේ මගේ, රූපේ හොඳයි කියාගෙන මේ ඒක මම අල්ල ගන්න ඕනේ, මට කර ගන්න ඕනේ, මම අයිති කර ගන්න ඕනේ. එහෙම මොකක්වත් එකක් නැහැ. අන්න ඒ නිසා හිත විනිවිදගෙන යාමක්, හිත පෙලීමක් අර රූපය හරහා උන්වහන්සේට වෙන්නේ නැහැ. අමිස්සීගත මේවස්ස චිත්තං හෝති. ඒ කියන්නේ මේ හිතත් එක්ක අර රූපේ මිශ්‍ර වෙලා, කැළඹිලා අන්න හිතේ නැවතත් මේ රාග ద్వේෂ මෝහ ආදී ඒ බඳු දේවල් ඇති වෙන තරමට මේ හිතත් එක්ක කැළඹෙන ගතියක් මිශ්‍ර වෙන ගතියක් කෙලස් ජනිත කරන ගතියක් ඒ හිතේ නැහැ. හිත තියෙනව නතර වෙලාම. හිත තියෙනවා ඒ බොහොම නිසල විලක් වශයෙන්ම. ආනෙන්ජප්පත්තං නොසෙල්වි තියෙනවා. ඒ ඇතිවෙච්ච රූපේ දැකපු රූපේ නැති වෙලා යන ආකාරය දකිනවා. ඉතින් මේ කාරණාව උන්වහන්සේ ගාථා පෙළකින් ඉදිරිපත් කරනෝ සේලෝ යථා ඒක ගනෝ වාතේන න සමීරති. එවං රූපා රසා සද්දා ගන්ධා පස්සාච කේවලා. දැන් අර රූප සම්බන්ධයෙන් කියපු කාරණාවම සද්ද සම්බන්ධයෙන්, රස සම්බන්ධයෙන්, ගඳ සුවඳ සම්බන්ධයෙන්, ස්පර්ශයන් සම්බන්ධයෙන්, මනසට එන අරමුණු සම්බන්ධයෙන් උන්වහන්සේ ප්‍රකාශ කරනවා. ඉතින් මම ඔක්කොම විස්තර කියන්නේ නැහැ. මේ පිටුතුන් ඒ අනු අනුසාරයෙන් හිතා ගන්න. එතකොට මේ ගාථාවේදී උන්වහන්සේ කියනවා සේලෝ යථා ඒක ගනෝ වාතේන න සමීරති. උපමාවක් දෙනවා. බොහොම ඝන ගල් පර්වතයක් තියෙනවා. ඒකට කොයි දිශාවෙන් ඡණ්ඩ මාරුතයක් හමාගෙන ආවත් ඒ ඝන ගල් පර්වතය සෙලවෙන්නේ නැහැ. උතුරු දිශාවෙන් හමාගෙන ආවත් සෙලවෙන්නේ නැහැ. දකුණු දිශාවෙන් හමාගෙන ආවත් සෙලවෙන්නේ නැහැ. බටහිර දිශාවෙන් හමාගෙන ආවත් සෙලවෙන්නේ නැහැ. නැගෙනහිර දිශාවෙන් හමාගෙන ආවත් සෙලවෙන්නේ නැහැ. අකම්පිතයි. ඒවං රූපා රසා සද්දා ගන්ධා පස්සාච කේවලා. මෙන්න මේ වගේ මෙන්න මේ රහතන් වහන්සේටත් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ নানা ප්‍රකාර දේවල් දැන් ඔන්න ලක් වෙනවා. ඉත්තා ධම්මා අනිත්තාජ. ඒ වගේම ඒවා සමහර ඒවා බොහොම ප්‍රිය උපදවන දේවල්, සමහර ඒවා අප්‍රිය අමනාප දේවල්. අර දැන් භික්ෂුන් වහන්සලාට වුණා වගේ සවැත් නුවරදී සමහර වෙලාවට ඔන්න ප්‍රශංසා හම්බ වෙනවා. සමහර වෙලාවට නිନ୍ଦා හම්බ වෙනවා. ඒ වගේ සමහර දේවල් බොහොම ඉෂ්ටයි, කාන්තයි, මනාපයි, සමහර වෙලාවට බොහොම කටුකයි. නප්ප වේදෙන්ති තාදිනෝ. මෙන්න මේ තාදී පුද්ගලයා මෙන්න මේ රහතන් වහන්සේ එහෙව් පුජ්‍යලයා ඒකෙන් කම්පා වෙන්නේ නැහැ. ඒකෙන් සැලෙන්නේ නැහැ. තිතං චිත්තං. උන්වහන්සේගේ සිත තියෙන නතර වෙලා වගේ විප්පමුත්තං. බොහෝම නිදහස් වෙලා. වයංචස්සානුපස්සති. අර ලැබෙන දේවල් වල ඒ එළමලා එළඹෙන අරමුණු වල නැති වී යාම දකින්න. ඔන්න පින්ගන්නේ අපිට තේරෙනවා එතකොට මේ රහතන් වහන්සේලා මිනිස්සයෝ. උන්වහන්සේලා සතුව එතකොට මේ ඉන්ද්‍රයන් බොහොම නිර්පද්‍රිතව තියෙනවා. එතකොට ඒව හරහා ලාභ අලාභාදී ඒ අටලෝ දහමත් ක්‍රියාත්මක වෙනවා. උන්වහන්සේලා හැබැයි අපිට වඩා වෙනස් විදිහට ඒ තුල හැසිරෙනවා. උන්වහන්සේලාගේ හිත ඒ එන දේවල් වලින් කම්පාවටපත් වෙන්නේ අකම්පිතව නොසෙල්වි උන්වහන්සේලා කටයුතු කරනවා. එතකොට මෙන්න මේ කාලකාරාම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ තියෙන මෙන්න මේ తాදී ගුණය බොහොම සංක්ෂිප්තව ප්‍රකාශ කරනවා. ඉතිකෝ භික්කවේ තථාගතෝ දිත්ත සුතමුත විඤ්ඤාතබ්බේසු ධම්මේසු తాදීයේව తాදී. බුදුරජාන් වහන්සේ කියනවා තමන් වහන්සේ, ඒ කියන්නේ තථාගතයන් වහන්සේ මෙන්න මේ දිත්ත සුතමුත විඤ්ඤාතබ්බේසු ධම්මේසු. ඒ කියන්නේ ඇහැට පෙනෙන, කනට ඇසෙන, දිවට, නහයට, කයට දැනෙන, ඒ වගේම සිතින් දැනගන්නා මෙන්න මේ ධර්මයන් කෙරෙහි తాදීයේව తాදී. බොහොම తాදී ගුණයකින් යුක්තව, නොසැලෙන ගුණයකින් යුක්තව එහෙව් ගුණයකින් යුක්තව කටයුතු කරනවා. තම්හාච පන්න තාදි තම්හා අඤ්ඤ අඤ්ඤෝ තාදී උත්තරීතරෝවා පණීතතරෝවා නත්ථීති වදාමි. දැන් යම්ස කෙනෙක් කිව්වොත් මීට වඩා හොඳ තාදී ගුණයක් තියෙනවා මීට වඩා අකම්පිත ගුණයක් තියෙනවා කියලා එහෙම එකක් නැහැ කියලා බුදුරජාන් වහන්සේ කියනවා. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ සතු රහතන් වහන්සේලා සතු මෙන්න මේ අකම්පිත ස්වභාවයට වඩා උත්තරීතර වූ ප්‍රණීතතර වූ වෙනත් තාදී ගුණයක් අකම්පිත ගුණයක් නොසැලෙන ගුණයක් වෙනත් නැහැ. කියන්නේ උන්වහන්සේලා තමයි ඒකාතකින් එතකොට මේ ප්‍රකාශයෙන් බුදුරජාන් වහන්සේ නිර්භීතව කියන්නේ અભීතව කියන්නේ සිංහනාදයක් නගන්නේ මේක තමයි එන්න තියෙන ශ්‍රේෂ්ඨතම தત્ත්වය. මේ ලෝකේ කොයි දේ සිද්ධ වුණත් උන්වහන්සේලා අකම්පිතයි. නොසෙල්වී ඉන්නෝ. එතකොට බුදුරජාන් වහන්සේගේ මෙන්න මේ ප්‍රකාශය තාදී භූමිය කියලා අටුවාචාර්යින් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ උන්වහන්සේ මේ සූත්‍රයේ පුරාවට තමන් වහන්සේගේ විශේෂ හැකියාවන් කීපයක් එලි දක්වලා තියෙනවා. එහෙනම් ප්‍රකාශ කරලා තියෙනවා. එකක් තමයි උන්වහන්සේගේ තියෙන සර්වඥ භූමිය. ඒ කියන්නේ සියල්ල දත් ස්වභාවය උන්වහන්සේ ප්‍රකාශ කරලා තිනවා. ඊළඟට තවත් පැත්තකින් ශීනාශ්‍රව භූමිය. ඒ කියන්නේ උන්වහන්සේගේ සිත සම්පූර්ණයෙන්ම ආශ්‍රයෙන් ආශ්‍රවයෙන් ඡය වෙච්ච ස්වභාවය ප්‍රකාශ කරලා තිනවා. ඒ වගේම ශුන්්‍යත භූමිය. ඒ කියන්නේ අපි දවස් කීපයක් කතා කරපු අර ශුන්්‍යත ස්වභාවය උපරිම මට්ටමකින් කෙලින්ම අර ආශ්‍රවයන් ඡය කිරීම මට්ටමින්ම අන්න ප්‍රකාශ කරලා තිනවා. මොකද මඤ්ඤණාවන් වෙන්නේ නැහැ. ඒ හිත තියෙනවා දේවල් අල්ල බදා ගන්න යන්නේ නැතුව. ශුන්්‍යත ස්වභාවය ප්‍රකාශ කරලා තිනවා. ඒ වගේමයි මේ අද මතු කරපු තාදී භූමිය. ඒ කියන්නේ අකම්පිත ස්වභාවය. එහෙම නැත්නම් එහෙව් ස්වභාවය උන්වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් මේ සූත්‍රයේ අගට එනවා තවත් ගාථා දෙකක්. ඒකත් මට හිතුණා ඉදිරිපත් කරන්න. ඒක පොඩ්ඩක් වෙනත් පැත්තකින් විස්තර වෙන කාරණා දෙකක් එතන තියෙන්නේ. ඒක කියනවා යංකින්ච දිට්ඨංච සුතම් මුතං වා අජ්ජෝසිතං සච්ච මුතං පරේසං. නතේසු තාදී සය සංමුතේසු සච්චම් මුසාවාපි පරන්දහෙය. දැන් මේ මෙතන මේ කරන ප්‍රකාශයේදී තාදී වූ ඒ භාග්‍යතුන් වහන්සේ මේ අනිකුත් සාමාන්‍ය මිනිස්සු මෙන්න මේකයි ඇත්ත මෙන්න මේකයි බොරුව කියලා මෙන්න මේ කරන මතිමතාන්තර සම්බන්ධයෙන් දෘෂ්ටිගත වීම සම්බන්ධයෙන් ඔව් ඒකනම් ඇත්තේ මේකනම් බොරුව කියලා කියන්න යන්නේ නැහැඩු. ඒතංච සල්ලං පටිගච්ඡ දිස්වා අජ්ජෝසිතං යත්ත පජා විසත්තා. ජානාමි පස්සාමි තතේව ඒතං අජ්ජෝසිතං නත්ති තථාගතානන්ති. දැන් සාමාන්‍යයෙන් මිනිස්සු මොකක් හරි දෘෂ්ටියක් වැළඳගත්තාම ඒකමයි ඇත්ත අනිත් ඒවා ඔක්කොම බොරු කියන ස්වභාවයක් තියෙනවා. ඒ නිසාම අනිත් අයත් එක්ක ගැටෙනවා. ඉතින් මේ කාලෙන් අනිත් අයත් එක්ක මර අනිත් අයව මරන්නත් ඉඩ තියෙනවා. ඉතින් අන්න ඒ වගේ මේ දෘෂ්ටිගත වුණාම මිනිස්සයෝ යමක් බොහෝම දැඩිව ග්‍රහණය කරගත්තාම ඒකෙන්ම දෘෂ්ටිගත වුණාම ඉතින් තමන්මයි නිවැරදි කියලා හිතනවා. ඉතින් ඒ නිසා එක එක අය සතු එක එක දෘෂ්ටි තියෙනවා. ඔවුනෝන් ඒ නිසා වාද කරනවා. ඔවුනෝන් ඒ නිසා කලහ කරනවා. ඔවුනෝන් ඒ නිසා ගැටෙනවා. මරා ගන්නවා. ඉතින් ඒ නිසා මේ තථාගතයන් වහන්සේ මේ ප්‍රජාව තුල තියෙන මේ මිනිස්සය තුල තියෙන මෙන්න මේ දුර්වලකම තේරුම් අරගෙන මෙන්න මේ අහුවෙන හැටි තේරුම් අරගෙන මේ ඥානාමි පස්සාමි තතේ වෙන මම මේක දන්නවා මම මම මේක දැක්කා කියලා ලොකුවට මේ මිනිස්සු කියාගෙන ගියාට අජ්ජෝසිතං නත්ති තථාගතානන්ති. අන්න ඒ වගේ බැස ගැනීමක්, අන්න ඒ වගේ දැඩිව ගැනීමක්, අන්න ඒ වගේ අන්තවාදී වීමක් මේ භාගතුන් වහන්සේට නැහැ කියලා කියනවා. භාගතුන් වහන්සේ තාදී. භාගතුන් වහන්සේ එහෙව් කෙනෙක් කියලා අනුබුදුරයන් වහන්සේ කියනවා. ඉතින් මේ කරන ප්‍රකාශයන් හරිම ගැඹිරයි. සිංහනාදයන් මේ බුදුරයන් වහන්සේ කරන්නේ. මොකද මේවා සම්බන්ධයෙන් ඒකයි අර මේ සූත්‍රයේම සඳහන් කරන්නේ අඤ්ඤෝතාදී උත්තරීතරෝවා පණීතතරෝවා නත්ථීති වදාමීති. ඒ කියන්නේ මේ භාගතුන් වහන්සේ ත්‍රහතන් වහන්සේලාත් යම් ඒ తాදී ගුණයක් ස්පර්ශ කරනවද? ඒ බඳු తాදී ගුණයකින් යුක්තද? ඊට වඩා එහා ගිය උත්තරීතර වූ උතුම් වූ වෙනත් ආදී ගුණයක් නැහැ කියලා ප්‍රකාශ කරනවා. ඒ නිසා අපිට තේරුම් ගන්න තියෙනවා මෙතන මේ භාගතුන් වහන්සේ නිකම් මේ මාන්නකින් කරන ප්‍රකාශයක් නෙමෙයි. එකාතකින් අපි කෙනෙක් පුජ්‍යලයක් වෙලා භවනා කරගෙන යන ගියාට එකාතකින් අපිට තේරුම් ගන්න තියෙන්නේ මෙතන මේ හේතුඵල ධමයක් ක්‍රියාත්මක වෙන්නේ. අපි ඕනෝන් තුලත් හේතුඵල ධමයක් ක්‍රියාත්මක වෙන්නේ. අපේ තියෙන නුවණ මදකමට අපි හිතනවා මම භවනා කරනවා මම මේ தත්ත්වෙන් ඉන්නවා. මම මෙහෙට යනවා. මම හරියට යනවා. කියන අපි ව්‍යවහාර කරනවා. නමුත් භාගතුන් වහන්සේම කියනවා මෙතන මේ ධර්මයවම තමයි ධර්මයන් වෙතට එන්නේ. ධම්මාව ධම්මේ අபிසන්දේති ධම්මාව ධම්මේ පරිපූර්ණෙන්ති. අපාරා පාරං ගමනායාති කියලා බුදුරජාන් වහන්සේ කියනවා. ඒ කියන්නේ අපි හිතමු ක්‍රමානුකූලව කෙනෙක් භවනා කරගෙන යනකොට එයාට යම්කිසි ඒ අදාළ කරන හැකියාවන් වර්ධනය වෙලා තියෙනවා නම් ඊළඟ ස්වභාවයට එයාගේ හිතපත් වෙනවා කියන එක ස්වාභාවිකයි කියලා කියනවා. ආයෙත් එයාට චේතනාවක්වත් පහළ කරන්න උවමනා නැහැ කියනවා. ඒ කියන්නේ සිල්වත් සිල්වත් මේ තැනැත්තෙක් ඉන්නවා නම් ඒ සිල්වත් බව නිසාම එයාගේ හිතේ යම් නිවැරදි ප්‍රමෝදයක් සතුටක් අනවජ්‍ය සුඛයක් පහළ වෙනවා කියන එක ස්වාභාවිකයි කියලා කියනවා. ඒකම ඊළඟට තවදුරටත් වර්ධනය වෙලා ප්‍රීතියක් පහළ වෙනවා කියන එක ස්වාභාවිකයි කියලා කියනවා. ඒකට ආයි මම මේ ප්‍රීතියක් ඇති කරගත යුතුයි කියලා අලුතෙන් චේතනාවක් පහළ කරගන්න අවශ්‍ය නැහැ කියනවා. ඊළඟට ඒබන්දු සතුටක් හිතේ තියෙනවා නම් කායික සුවයක් දැනෙනවා කියන එක සැපයක් දැනෙනවා කියන එක ස්වාභාවිකයි කියනවා. ඒක හේතුඵල ධමයක්. ඒබන්දු සැපවත් කෙනෙක්ගේ හිත සමාධිමත් වෙනවා කියන එක ස්වාභාවිකයි. ඒක චිත්ත නියාමයක්. එතෙන්දී ආයේ චේතනාවක්වත් පහල කරගන්න අවශ්‍ය නැහැ කියනවා. ඒ ඔක්කොම හේතු කාරණා ටික සම්පාදනය වුණා නම් අන්න එතෙන්දී එයාගේ හිතේ සමාධියක් ඇති වෙනවා. ඊළඟට මේ සමාධි හිත නිවරදිව යෙදුවා නම් අන්න එයාට ඇත්ත ඇත්තටියෙන් තේරෙනවා කියන එකත් ස්වාභාවිකයි කියනවා. සමාහිතෝ යථාභූත ඥාන ඥානාති පස්සති කියන කාරණාව මේ සමාහිත භාවයෙන් ඇති තැනැත්තා. මේ දේවල් සම්බන්ධයෙන් ඇත්ත ඇත්තටියෙන් දකිනවා කියන එක න්‍යායක්. ඊළඟට ඉබන්දු ඇත්ත ඇත්තටි කෙනෙකුට තේරුණා නම් එයා ඒ දේවල් වලින් අයින් වෙනවා කියන එක. ඒ හිත ඒ දේවල් වලින් මිදෙනවා කියන එක, නිදහස් වෙනවා කියන එක නියමයක්. ඒක චිත්ත නියාමයක්. ඊළඟට එහෙම නිදහස් වෙන හිතේ ප්‍රඥාවක් දියුණු වෙනවා කියන එක. ඊළඟට ඒ හිත නිදහස් වෙනවා කියන එක ආශ්‍රයයන් ශරෙන් කෙරෙන් ෂේ වෙනවා කියන ආශ්‍රයයන් ෂේ වෙලා යනවා කියන එක ඒක ස්වභාවයක් කියලා කියනවා. ඉතින් මේ විදිහට විස්තර කරන බුදුරජාණන් වහන්සේ චේතනාකරණීය සූත්‍රයේදී අන්තිමට කියනවා ඉතිකෝ බික්කවේ ධම්මාව ධම්මේ අபிසන්දේති. ධම්මාව ධම්මේ පරිපූර්ණේති. අපාරා පාරංගමනායාති. ඒ කියන්නේ මහණෙනි මෙන්න මේ ආකාරයෙන් ධර්මයෝම ධර්මයන් වෙතට ළඟා වෙනවා. ධර්මයෝම ධර්මයන්ව පරිපූර්ණේ කරනවා. කුමක් සඳහාද? මෙතෙරින් එතරට යාම සඳහා. ඒ කියන්නේ පින්වත්නි මෙතන මහා පුදුමාකාර දහමක් බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ. ඒ කියන්නේ අපි කෙනෙක් පුජ්‍යලයක් වෙලා මේ දහම වැඩුවට මොකද මේ ධර්මයෝම ධර්මයන්ම පරිපූර්ණේ කරන්නේ. ධර්මයෝම ධර්මයන් වෙතට ළඟා වෙන්නේ. මෙන්න මේ බඳු ස්වභාවයක්. මෙන්න මේ බඳු හේතුඵල දහමක් තමයි ඉතින් බුදුරජාන් වහන්සේ මතු කරන්නේ. ඉතින් මේ බුද්ධ වචන අපි තේරුම් අරගෙන අපිත් ශක්ති පමණින් එතකොට මේ බුදුරජාන් වහන්සේගේ මේ අසමසම ගුණයන්, ශ්‍රේෂ්ඨ ගුණයන් අපි තේරුම් අරගෙන ඉතින් අපි මේ ලැබුව මනුස්සාත්ම භාවයේදී අපිටත් මේ බුද්ධෝත්පාද කාලයක උපදින්න ලැබුණා නේද කියලා තේරුම් අරගෙන ඒකේ තියෙන වටිනාකම තේරුම් අරගෙන අපේ මේ ජීවිතය තුලින් අපේ මේ යම් කිසිකෝ ප්‍රතිපත්තියක් දරමින් මේ ප්‍රතිපත්ති ශාසනය තුල යම් කිසි ගුණයක් දියුණු කරගනිමින් අපිත් පුළුවන් තරම් ප්‍රතිපත්තියකින්ම බුදුරජාන් වහන්සේට ප්‍රතිපත්ති පූජාවක් කරන්න අපි උත්සාහත් වෙමු.